හිටපු ජනාධිපතිතුමාට අවශ්‍ය කරන ආරක්ෂාව ඒක ලබා දිය යුතුයි ක්‍රමානුකූලව. ඒ ගැන පුහුණු වුණු, ඒ ගැන සකස් කරන ලද නීතිමය ක්‍රියාකාරීත්වය යටතේ වූ ආරක්ෂාව දිය යුතුයි. අගමැති රයින් වික්‍රමසිංහ මැතිතුමාගේ සටන් විරාම ගිවිසුම නිසා LTT සංවිධානයේ දුර්වල වුණාය. LTT සංවිධානයේ දෙකට වුණා. එහෙනම් LTT සංවිධානයේ වෛරයට පාත්‍ර වෙච්ච කෙනෙක් තමයි රයින් වික්‍රමසිංහ මැතිතුමා. නිසා මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා පවන සුවිශේෂ කියන කාරණේ නෙමෙයි.